මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මේ කෝ කෝ බොකුටා ඒ මිනිහා අපි දෙන්නට හීලෑන් එන්නම් කියලා ගල්ලෙන් බැලලා යන්ට ගියා අර පැත්තට. අපට ඕනේ මිනිහාගේ හීල. ඇයි ඇයි ඔයා මට ඒක කලින් කිව්වේ නැත්තේ? ඔයා දැන් දවස් 3-4ක් විතර එක දිගටම නිදි මරාගෙන මාවර එක බලාගත්ත නේද? මේ එළිවේගෙන ඉදි තමයි ඔය ඔය ගල් බංකුඩ හාන්සිලා ගොරවනව මට උනේ. දැන් නැගිටින්න. මට හොඳටම නිින්ද ගියානේ බිසෝ. මේ මේ බිසෝ. ඔයාට ඒ මිනිහාගේ අර පරණ තුවක්කුව පෙන්නලා එංගි කෙරුවද? මට නිින්ද ගිය අතරේ මාව භාවනවයි කියලා. ඔය ආයේ සැරේ තව එකක් අහනවා. ඔච්චරත් සැකනම් බය නම් ඇයි ඒ බොකුට එක අපි මේ යකා වෙතපු ගල්ලන්ට ඇවිදගෙන ආවේ? නෑ ඉතින් මේ එදා රෑ අර මිනිමරු වල්ලලි කොටි වලස්සු ඉන්න මහා කැලේ තනි වෙච්ච අපි දෙන්නට මුණ ගැහිච්ච බොකුට කියාපු දෙයට අපි කැමතුනේ නැත්තම් ඒ මිනිහා අපි දෙන්නට උගේ අර පරණ බේත් කොටන තුවක්කුවෙන් වෙඩි තියලා දායි කියන මට බයක් දැනුණා. ඉතින් ඒ හින්දා බොකුඩා කියන කියන දෙයට මම එකඟ වුණා බිසෝ. මේ ඒක නෙමෙයි. බොකුට අන්තිමට මොනවද කියවේ? මේ මහා ගල්කන්ද හඳ පහනෙම අපට පෙන්වලා කීවා මට මතක නෑ නාමේ. ආන් අර පෙනෙන යකා විදපු ගල්ලෙන්ට යන් කියලා හූරා කිව්වද? ඒ හූරා කියාපු ඒවට එක වචනයක්වත් නොකිය ඒ සේරම පිළිගත්තනේ. දැන් ඉතින් විඳවනවා. මොනතරම් බයකින්ද මං රැයගත කිරුවේ. මොනවද බිසෝ මේ කියන්නේ? අපි දෙන්න තාමත් පණ පිටින් ඉන්නවා. දැන් මේ අද අලුත් දවසක්. පහුගිය දේවල් සේරම අපි අමතක කරලා මේ අලුත් දවසේ සසනට ලෑස්ති වෙනවද නැද්ද? හ්ම්? මොහොතක් ජීවත් වෙන්න දහසක් සටන් කරන්න වෙනවයි කියලා කවුද කිව්වේ? වෙන කෙනෙක් නම් ඊයේ රෑ මේ බොක්රට ගහලා තුවක්කු බටේ උදුර ගන්නවා. ඈ? මට ඇහුන්නේ මොනවද කිව්වේ ඔයා? මං කියපු දෙයක් නෑ. මං ආන්නේ ඇයි අපි මේ මහා මූකලන්ට ආවේ? මේ ඔයාගේ අප්පච්චි අපි දෙන්න පස්සේ එලවගෙන ආ හැටි අමතක වුණාද? ඈ? ඇයි ඒ එලවගෙන ආවේ? මාව තලා දාලා ඔයාව බේරගෙන මුවන් පැලසට යන්නනේ. ඊට පස්සේ ඔයාව අර උබේ කුල පාරිසරික ඔය කතාව නවත්තනවා. නැත්නම් මම උස ගල්ලේ නේදලා අර පහලෙන් නොපෙනෙන කැලෑවට බැලලා <laughs> මං ඔයාව තාමත් මගේ ඇඟටම ගැට ගහලා බැඳගෙන ඉන්නේ කෙල්ලේ. හරි? පණිතොත් මාවත් ඇදගෙන මිසක් තනියම පැනීම බොරු. ඒත් ඔයාට බෑ මාව ඇදගෙන අඟලක්වත් එහාට යන්න. ඒ හින්දා දැන් එහෙනම් මේ රෙදි ගැට ලියලා පනින්න. හොඳද? හ්ම්? ඒ කියන්නේ මට මට පැනලා මැරෙන්න කියලාද? ඔයාට ඕන කරන්නේ ගල් කන්දෙන් අර පහළ ප්‍රපාතයට පනින්නටද නැත්නම් අවුරුදු ගාණක් ලං වෙලා හිටියේ මේ නාමල් කියන නරය එක්ක ජීවිතේ ඉතුරු හරියක් ඉන්නද හ්ම් කියන්න දෙකක හ්ම් කියන්න මට මට ඕනේ ඔය එක එකට ඉන්න විතරයි නාමේ අන්න හරි මගේ විසෝ එකම අදිස්ථානය එකම පාරමිතාව අපි දෙන්න එකට ජීවත් වෙන්න ඕන කියන එකයි. අපිට විරුද්ධව ලෝකයන් නොයෙකුත් නීච ප්‍රහාර එල්ල කරයි. මට ගහයි බනි. මගේ ඔලු ගෙඩියට පොළු පහර ගහලා මාව කපෝට් කර ඇති. දැන් අපි මේ ගල්ලෙනින් බහැලා පෙරසියගේ ගෙදරට යමු. උන්ට වෙලාකට අපට මොකද උනේ කියලා මුවන් පැලස දෙවනත් කරන හොයනවා ඇති. අපි යමුනාමේ විසෝ මිහිරි වචනත් ආදරබර හැඟීමක් තරම් වටිනා දෙයක් තවත් ඇද්ද මනුස්සයට හ්ම් ඕ මං ලියනෝ ඔයා මගේ ඇඟට අල්ල බැඳගෙන ඔයාව රැක බලාගත්තු බැමි සේරම හරි දැන් ඔයා නිදහස් හැබැයි ඒ වුණාට ඔයා තාමත් මගේ <laughs> අපි හිමින් හිමින් බලමු හා හිමින් බලන්න පහළ වෙලේ කරල් කපන ගිරාරංචු ඉගිලෙනවා ඉහළ හේන කුරහන් ඇට කරල් පැලී ගිලිහෙනවා පැලී ගිලිනවා ආලවන්ත වීණා මෙල් මාව සොයාගෙන එනවා කාලකන්නි බිසෝ අතර ඔහු මා කැන්දන් යනවා ආලවන්ත වීණා මෙල් මාව සොයාගෙන එනවා කාලකන්නි බිසෝ අතර ඔහු මා කැන්දන් යනවා <laughs> එදාට තමයි මේ මුවන් පැලැස්සේ කන්ද මුදුනේ තියෙන තලමල පිපෙන්නේ <laughs> කාලකන්නි බිසෝ අතර ඔහු මා කැන්දන් යනවා ඒයි කොයිනි? උඹ මට නේද hina වෙන්නේ? මං ඩිංගක් පමවුණා ඔබට පිස්සු හැදෙනවද? මට නෙවෙයි පිස්සු හැදෙන්නේ. සපු මම මේ වෙලයිස් මැත්තේ තියෙන අපේ කුඹුරු කමතට ආවේ වටපිටාවේ තියෙන ලස්සන බලාගෙන කවියක් හදන්න. ආයෙසරයක් අර කැඩයපැත්තට පිස්සු උඩුවට ගහනද? නෑ බං නෑ. අපි ඉස්කෝලේ ගිය කාලේ ඉඳලම කවි ලියන්ට, කවි හදන්ට, කවි සීපද සද්ද කරලා කියවලා රස විඳින්න පුරුදු වුණානේ. ඒ කාලේ ගියා කොයිනේ. දැන් මේ ඉස්සර ලෝකේ නෙවෙයි. අලුත්ම ලෝකෙක අපි ජීවත් වෙන්න. අනේ ඵලයන් යන්න සපුමලි. මේ ලෝකේ එදා වගේමයි අදත්. එදා පායපු ඉරහඳ තමයි අද පායන්නේ. කිසිම වෙනසක් නැහැ. හැබැයි ඔව් පංගුවක් දේවල්. ඒ කියන්නේ සමහර දේවල් වෙනස් වෙනවා තමයි. ඔන්න උඹේ මතේ බින්දෙන තැන. මේ ලෝකෙ විතරක් නෙවෙයි. එදාට වඩා අද හුඟක් වෙනස් වෙලා තියෙන්නේ කොයිනි. ඔව් සපු. උඹ හරි. නොඑක් දේවල් වෙනස් වෙනවා තමයි. ඒ වුණාට කොයිනි මැනිකේ උඹ විතරක් තාම වෙනස් වෙලා නෑනේ මං හිතන්නේ උඹ කවදාවත් වෙනස් වෙයි කියලා හිතන්න බෑ ඒයි උඹ දැනගනින් සපු මගේ වෙනස් වීම මේ මගේ වෙනස් වීම දැන් මගේ අත ළඟටම ඇවිල්ලා අනේ සාදු කොයි වගේ වෙනසක්ද කියලා මං ආසයි දැනගන්න කොයිනි හැබැයි කෙල්ලේ මේ රහස උඹ කාට හරි කිව්වොත් උඹේ මගේ සම්බන්ධය එතනින් අහෝසි. චිකේ කොයිනි. හැබැයිටම උඹට මාව විශ්වාස නැද්ද මං අහන්නේ? එහෙනම් මං යන්නම් අර ඉරුගු කරල් කඩන්න ආපු ගෙවිලියෝ එක්ක ඒ වැඩේ කරන්ට. හරි හරි මං කියන්නම්කෝ මගේ රහස. හැබැයි ඔන්න ඒ රහස රහසක් හැටියට තියාගත්තේ නැත්තම් උඹේ මගේ යාළුකම අහෝසි. ඒකයි මං කියන්නේ. පොරොන්දු වෙනවද නැද්ද? හරි. ඔට්ටුයි කොයිනේ. මේකයි රහස. බලපං පොට්ටක් මේ පැලවටේ කවුරුහරි හැංගිලා ඉඳන් අහන් ඉන්නවද කියලා. බලපං ගොසපු. හරි හරි. මම මේ බලනවා කොයිනේ. පේන පළාතක කවුරුත් නැහැ. අර පහළ හේනේ ඉරුකල් කඩන ගෑනු ඇරෙන්ට. හ්ම්. ඒගොල්ලන්ට නම් ඇහෙන්නේ නැහැ අපේ රහස. මෙන්න මේකයි රහස. උඹ දන්නවනේ මුදියන්සි මුදලාලි මාමා ගැන. මං උන් දෙක කඩසාප්පු වල මැනේජර් හැටියට පත් කරගත්තු වගත් උඹ දන්නවනේ. මුවන් පැලැස්ස සේරම දන්නව ඒක. ඒ උනාට මුදියා මාමා කොහෙත්ම කැමති නෑ නාමල් බිසෝව කසාද බඳ ගන්නට. හානේ ඇයි? හේතුව මොකද්ද කියන්ට මංවත් තාම දන්නේ නෑ සපු. නමුත් නාමල්ගේ බිසෝගේ සම්බන්ධ කම්මුතුයි කියලයි මුදියා මාමා මාව මේ මැනේජර් පදවියට පත් කෙරුවේ. තේරුණාද උඹට දැන්? තේරුණේ නැන්නේ. නමුත් මට තව ටිකක් විස්තර කරලා කියන්නකෝ ඉන්නේ. වොඩි. මොට මං කියාපේවා තේරුම් ගන්නට බැරි නම් මං කොහොමද උඹ මගේ හොඳම යාළුවා කරගෙන ඉන්නේ? පින් සිද්ධ වෙයි ওই තරහ ගැති අඩු කරගෙන මට ඩිංගක් ඇහුම් කන්ටෙන්ට් එකෝ ඉන්නේ. බොට ඔය රස්සාව දුන්නට පස්සේ නේද කීවේ නාමේ ලුඹ එක ආයෙත් යාළුවෙන්ට හදනවයි කියලා. ඒක තමයි මගේ රහස. මුදියා මාමා මට කීවේ නාමල් කොහොම හරි බිෂෝගෙන් කඩලා ඉස්කෝලේ ගිය කාලේ වගේ යාළු කරගන්න කියලා ආයෙත්. ආහා ඒක තමයි වායි කවි ලියන්ටයි කියවන්ටයි පටන් ගත්තේ. ඒක තමයි ඔබ දැන් වෙනදට වඩා සන්තෝෂෙන් ඉන්නේ. හැබැයි ඔබ මේ රහස කාට හරි දැම්ම කිව්වොත් දන්නවනේ. හරි හරි මං කියන්නේ නෑ. මොකද ඔබ හදාපු අලුත්ම කවි මං ආසයි කහන්ට. හ්ම්. ඔන්න එහෙනම් අහගනින්කෝ. පහළ වෙලේ කරල් කපන ගිරාරංචු ඉගිලෙනවා ඉහළ හේන කුරහන් ඇට කරල් පැලී ගිලිහෙනවා ආලවන්ත වීණා මෙල් මාව හොයාගෙන එනවා කාලකන්ණි බිසෝ අතර ඔහුමා කැන්දන් යනවා පව්වනේ. ඒ වුණත් මට බිසෝ ගැන ටිකක් දුක හිතෙනවා. හ්ම්. බිසෝ නරක කෙල්ලෙක් නෙවෙයි කොයිනේ. ඒ කියන්නේ උඹ බිසෝට ආවඩන කෙනෙක් ආ? ඉතින් මං කොහොමද උඹ වගේ හොඳ යාළුවා කියන්නේ? හ්ම්. මං නාමෙල් ගැන උඹට කියාපු එකත් වැරදි කියලායි මට දැන් හිතෙන්නේ. නෑ නෑ. එහෙම හිතලා මාව තලින් අහක් කරන්න එපා කොයිනේ. නමුත් උඹට උනත් තේරෙන්නේ නැද්ද? බිසෝ ඉස්කෝලේ ගිය කාලේ ඉඳලම නාමල් ටීචර් එක්කයි හොඳයිකම් පවත්වපු හැටි. ඊටත් කලින් නාමල් ටීචර් අපේ ගෙදරට කීප සැරයක්ම ඇවිත් මට ටියුෂන් දෙන්න පටන් ගත්තේ. ඒක දැක්ක බිසෝගේ අම්මගේ ඇස් ගොන් ඇස් වගේ ලොකු වෙලා ලොකු මහත්තයාට වැඳලා කීවලු බිසෝට උගන්වන්නට නාමල් ටීචර් දෙන්න කියලා. බොට තේරුණාද සපු? හරි මං නාමේ ලෙවන්නම් කීවලු ලොකු සෑර්. ලොකු මණිකෑ බෑට මෙහෙම ඉල්ලුවද? අපේ ලොකු සෑර්ගේ මං කියන්නේ බොරුද ඇත්තද කියලා අහපන් අපේ පන්තියේ දවස් ලිගනගත්ත යසවතිගෙන් කොමලිගෙන් රන්මණිකගෙන් ඩිංගිරි මණිකගෙන් චන්ද්‍රවතිගෙන් රූපගෙන් සෝමගෙන් හේමවතිගෙන් තව කොච්චර නම් ඉන්නවද ඕක අහන්න ඇති ඇති කොයිනි මට ඒ කාගෙන්වත් අහන්න ඕනේ නෑ නමුත් මං කියවේ ලොකු මණිකේ වාගේ වැදගත් කෙනෙක් අපේ ඉස්කෝලේ ලොකු මහත්තයාගෙන් ඉල්ලයිද නාමේ දුවට උගන්වන්නත් දෙන්න කියලා ඒත් උන්දගේ වැදගත්කම මොනවද උඹ කල්පනා කරන්නේ? මං කල්පනා කරන්නේ නාමේ ලුඹ එක්ක එච්චරක් යාළු වෙලා හිටියනම් ඇයි මේ යාළුකම කඩා දාලා බිසෝ පස්සේ ආවේ කියලා. <laughs> ඔය පංගුවක් පිරිමි කියන જાතිය වාසි දැක්කම පෝසත්කම් දැක්කම ඒ පැත්තට නැවෙනවලු සපු. ඒ එක්කම ඒ කාලේ අතන මෙතන නැවතලා හිටිය නාමෙල්ට ආරච්චිගේ අර පරණ මහගෙදර නවතින්න දෙනවයි කියවහම නාමෙල් වෙනස් වෙන්න ඇති. ඒ උනාට ඒව සේරම කඩලා බිඳලා නාමල් මගේ පැත්තට හරවගන්න මුදියා මාම ඕනම උදව්වක් කරනවයි කියලායි මට රස්සාව දුන්නේ. ඒ කියන්නේ 100%ක්ම හරියාගෙනවා කියලාද? නැතුව අනිත් කාරණාව ඒ ආරච්චි මාමත් කොහෙත්ම කැමති නැහැලු නාමයට. ඒකයි නාමෙල්ට දීලා තිබ්බ ලියන්නගේ රාජකාරියත් අරගෙන නාමෙල්ව දොට්ට දැම්මයි කියන්නේ. පව් නාමෙල් වාගේ හොඳ කෙනෙක් එහෙම දොට්ට දැම්ම එක කොච්චර නරකද. මගේ පපුව පත් වුණා ඒක අහලා සපු. එතකොට අර දිකාමඩුල්ලේ මිනිහෙකුට පිසෝ බන්තල දෙන්න යන කතාව. ආරච්චිලා ඒ බෑන හොයාගත්තේ නාමෙල්ව දොට්ට දාන්නමලු. නාමෙල් පිටගංකාරයෙක් කියලා ඒ වගේ වෙනස්කම් කරන්න හොඳ නෑනේ සපු. ඒව නවත්තන්න අපිට බෑ කොයිනේ. ඒක නෙමෙයි. උඹ දැන් නෑමල් සෑර් එක්ක යාළුවයි කියලා බිසෝ දන්නේ නැද්ද? කවුද යාට බය දැනගත්තයි කියලා? නාමෙල් හැමදාම අපේ ගේ ඉස්සරහින් බයිසිකලේ පැදගෙන යනකොට මාව පේන්ට ඉන්නවද කියලා බොහෝම හිමින් යන්නේ. ඒත් මුදියා මාමා මට කිව්වේ බොහොම හොඳට ඇඳගෙන සන්තෝෂයෙන් ඉnte කියලා. <laughs> ඒක තමයි උඹ දැන් ජයට ඇඳ පැළඳගෙන hina වෙවි ඉන්නේ. <laughs> උඹ දන්නවද ගිය සුමානේ මට වෙච්ච වැඩක්? නාමල් කීප දවසක්ම අපේ ගේ පැත්තෙන් ගියේ නැති හින්දා මට හරියට දුක දැනුණා. පස්සේ මං ඇවිදගෙන ගියා වෙදසියාගේ ගේට්ටුව ගාවට. මගේ අම්මෝ අර යස්ස ලොක්කි තව පොඩ්ඩේ මට ගහනවා එබිකන් කෙරුවයි කියලා. ඉති ඔබ කොහමද ආපහු ආවේ? මං කීවා මං වෙදරාළහාමිගෙන් ඔලුව කැක්කුමට බේතක් ඉල්ල ගන්න ආවයි කියලා. මොනවා? බේතක් ඉල්ල ගන්න? ඔච්චර හොඳට ඇඳ පැළඳගෙන ඔහොම කිව්වා. උඹ ගියේ බේත් ගන්න නෙවෙයි. නෑ සපු මං ගියේ නාවල්ගේ මෝන පොඩ්ඩක් දැකගෙන ඉන්න. නමුත් විසෝගේ අම්මා තව ඩිංගෙන් මට ඉදල් පාර දෙන්නේ. ඒ කෙල්ලනේ. එල්කෝ කඩල් කඩන්නේ ඔහොමද දැන් නැක්කා? මොතියා මාමා මුදියා මාමා මට කිව්වේ උන්දගේ හේන ඉරිඟු කරල් කඩන්ටේ කියලා. ඔන්න එනවා මේ පැත්තට. අපි පල්ලෙහාට යන්. මුදිය මුදලාලේ දැන් මටත් පණි. උඹ එක කතා කරන්න ආවයි කියලා. ඔන්න එනවා. කොයිනේ? අද සාප්පුව වහපු දවසේ මං කීවේ මේ හේනේ ඉරිඟු කරල් කපන්න උදව් වෙලා ඒවයි සේරම එකතු කරවලා ගෝණි වලට දැම්මලා හැන්දෑවෙන්ට කලින් මං අර වැඩ කරන ගෑනු උදවියත් එක්ක ඉඳලා දැනුයි මේ පැලට ආවේ මාමේ ඒ ගෑනු බඩේරිඟු කරල් මෝරපුවව තෝරලා කඩලා ගෝණි වලට දැම්මද? ඔව් මාමා. මම මේ සපූටත් එන්න කීව ටිකක් උදව් වෙන්න. ඒකට කමක් නැද්ද? <laughs> උදව් වෙන්න නම් ආවට කමක් නැහැ. හැබැයි ඕපදූප කිය කියා. හොයි නෑ. <laughs> මං එහෙම ඕපදූප කියන්නේ නෑ මුදලාලි මහත්තයෝ. බොහොම හොඳයි. මේ <clears throat> නම මොකද්ද කිව්වේ? සපු. <laughs> මේ මාමා සපු මලි නම. <laughs> නමුත් ඉතින් මේ සපු හරි හරි හරි මට මතකයි. දවසක් දැන් මගේ මාලිගා තන්නේ බිම්මල් කඩන්ට ආවා. මේ ඒක නෙවෙයි. ඔයාලමයි දන්නවද වැඩක්? මොකද මොකද මාමා? ආ ඉතින් කියනකම් කොයිනේ? විසෝයි නාමලයි දෙන්නම ආගියාතක් නැහැ කියලා විසෝගේ මයනියන්දා ලොකු මේ මුවන් පැලස්ස දෙවනත් වෙනකල් හොයනවා. අනේ අපුයි මොකද උනේ හිතන්නටම? ඇයි මුදලාලි මහත්තයෝ? මේ පැලැස්සේ මිනිසු කියන්නේ උන් දෙන්න පස්සේ ආරච්චිලා අර පරණ බක්කේ කරත්තේ නැගලා එළවගෙන ගියාලු. මා නරකර අලි කොටි ඉන්න මූකලානට. අර මිනිමරු වල්ලලි ඉන්න පැත්තට. හා නේ. ඒ දෙන්නට හානියක් වුණාද? පිසෝ නම් මකතේ වුණත් කමක් නැහැ නාමල් බේරලා. ඈ මාමා නාමල්ට මුකුත් කරදරයක්ද නැද්ද? අනේ මාමා කියන්නකෝ. නාමල් කොහොද දැන්? <laughs> ඒ ගැන මම පස්සේ කියන්නම් කොයිනි. දැන් අපි අර ඊරුඟු කරල් කඩලා එකතු කරන බබලා තුන්දලාව පිටත් කරලා එළෝලු ලොරිය එන්ට කලින් මේ බඩ ඊරුඟු කරල් බිස්නස් එක ඉවර කරගන්න වැඩ කරමු. අනේ අර නාමයට ඒ කැලේ ඉන්න අර පිස්සු ඇතාගේ ඔව් ඒ වගේ දෙයක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. හැබැයි ඒ මහ මූකලන් කැලේ ළඟම තමයි මගේ කහමල් බේත් ගස් පැල කරන හේන් යායම තියෙන්නේ. ඒවා බේත් පැල. ඒ වරක බලාගන්න තමයි මං ඒ අඩවියෙන් හොයාගත්තු බොකුට කියන මිනිහා පංගාත්තු කරලා ඉන්නේ. මිනිහා හරි දස්සයි ඒ වැඩේට. ඉතින් මාම නාමල්ට මුකුත් කරදරයක්ද නැද්ද කියලා කොහොමද මන් දැනගන්නේ? ඇයි නාමල් ගැන විතරක් අහන්නේ? බිසොත් මේ පෙරැස්සේ අපේම කෙල්ලෙක් නේද? මක බෑවෙද්දෙන් බිසෝ. මට ඕනේ නාමල්. මොනවද කීවි කොයිනි? හැබැයි මගේ මහකලේ රැකබලා ගන්න බොකුට මාරේ. ඒ කියන්නේ ඒ දින්නගෙම ජීවිත අවදානම් කියලාද? බිසෝ කම්මුතු කරලා නාමල් බේරුවොත් මට ඒ ඇති. <laughs> මට යාන්තම් ඇහුණ කොයිනි කියාපු දේ. නමුත් මට ඕන කරන්නේ මේ මට ඕන කරන්නේ අර නාමල් කියන දුම්බරයා බිසෝකෙන් වෙන් කරලා දාලා හිටන් පන්නලා දාන්න. පන්නලා දාන්න කියලා? ඇයි මාමේ? මාමම නේද මට කිව්වේ දැන් නාමෙල්ල අල්ලගන්න හොඳම වෙලාව කියලා. නෑ නෑ නෑ මං කීවේ නාමල් බිසෝගෙන් වෙන් කරලා දාලා හිටන් මට ඇහුනේ නාමල් පන්නලා දාලා හිටන් කීවා වගේ මාමා නෑ නෑ මට ඕනේ වෙන් කරලා දාන්න ඒක නිසා මම මගේ යාළුවන්ටයි නෑයින්ටයි කීවා නාමල් එපා එපා එපා කියන්න නාමලා tamun පස්සෙන් ගෙදරටම එනකල් එපා කියන්න ඒකට වැඩි දවසක් යන්නේ නෑ කොයින් හරිද? හ්ම්. දැන් ඉතින් ගෙහින් අර ඉරිඟු කරල් එකතු කරලා ගෝණි වලට දාලා මේ වැඩ ඉවර කළා. හෙට උදේ සාප්පු ආරින්ට එන්න. ඉතුරු හරිය ගැන පස්සේ කතා කරමු. අද රංගපෑවෝ රත්නාලාලනී ජයකොඩි, ඉනෝකා බොතේජු, රෝහණ සිරිවර්ධන, ප්‍රියන්තනී ගමගේ සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්න ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.